ආණ්ඩුවේ මැතිමැතිකරු අපි විපක්ෂයේ කොන්ත්‍රාත්යක් කරනවා කියලා අපිට චෝදනා කරනවා. ඒ වගේම විපක්ෂයේ මංගල සමරේ මහත්මයා ඇතුළු කට්ටිය කියනවා මේක ගෝඨාභයගේ හරි වෙනගාගේ හරි පෝස්ට් එකක් කියලා. ඉතින් අපි දෙතුන් පැත්තෙන්ම දැලෙනවා. නමුත් අපි මේ කාගේවත් කොන්ත්‍රාත් කරන පිරිසක් නෙමෙයි අපි රටේ ජාතික හා බෞද්ධ ප්‍රශ්නවලදී නොපියව ඉදිරියට අතර කණ්ඩායමක් පමණයි. ඒතර අපිට දැනගන්නට ලැබුණ අද අද සහ ඊයේ විශේෂයෙන් පිටෝ ප්‍රනාන්දු ඇතුළු ඒ සමගිය සඳහා වූ පෙරමුණ එකතු වෙලා ඡායාරූප ප්‍රදර්ශනයක් කරනවා. අපිලගේ පින්තූරක් තියෙනවා. බොදුබල සේනා සංවිධානයේ ගෙනාපු හලාල් විරෝධය ඒ වගේම මුස්ලිම් පල්ලිවල පරදුන්නාය කියන කාරණාවත් ජනාදී වශයෙන් අපි දකුණේ ආගමික ආගමික ප්‍රස්තාවය ක්‍රියාත්මක කරන කණ්ඩායමක් විදියට බොදුබල සේනා සංවිධානය හඳුන්වලා දීලා තිබුණා. ඒක ඡායාරූප බව ඒ ඡායාරූප ගොඩේ තියෙනවා. ඉතින් අපිට ඕන උනේ ඒක ඇත්තද නැත්තද කියලා සියසින් බලලා. අපි අපි හාමුදුරුවෝ ගහනම යන්නේ මේ දානකට ගිහලා එන ගම. අපිට ඕන උනේ එහෙම තියෙනවා නම්. එහෙම තියෙනවා නම් ඒ එසේ වීමට හේතු අහලා එහෙම එහෙම එහෙම අවසරය දුන්නේ ඇයි කියන එක අහලා ඒක නිවැරදි කරන්න කියන කාරණාව කරන්න විතරයි මෙතෙන්ට ආවේ. මොකද අපි විශේෂයෙන් දන්නවා පෞගිය කාල සමය ගත්තොත් අපිට අතර විශාල ගැටලුවක් තියෙනවා දයා මහත්තයෝ මම දන්නේ ඒක ඔබතුමාලා හිතලා කරාද දැනක් නැතිද දුන්නද කියලා මොකද UNP කියන්නේ අපි මේක පූජනීය විමසයට අපි සලකන්නේ අපේ ප්‍රේමදාස මහත්මයා රංජන ජයරත්න වැනි ගාමිසානායකල වැනි අති දැවැන්ත බෞද්ධ නායකයෝ බිහි කරපු පූජනීය දිනම්නේ ඉතින් ඒක හැමදාම දෙමළ බෙදුම් වාදයේ වෙනුවෙන් පෙනී හිටපු විකෝ ප්‍රනාන්දු කියන කවුද කියන අපි දන්නවා ඒ වගේම රායප්පු ජෝසප් කියන්නේ කවුද කියලා අපි දන්නවා ඉතින් මේ මේ මේ රංචුව විශේෂයෙන් මංගල සමරජයත් එක්ක එකතු වෙලා මේ ඔක්කොම 1994 ඉඳලම අප බෙදර වැඩ පිළිවෙලේ හිටි තුදුනෙනුම් තවලම්මාදී ව්‍යාපෘති ගෙනල්ලා එනට සිංහලයේ කොඳුනාරපිය කැඩුව පමණක් නෙමෙයි අදත් මේ පිළ ඉන්නේ සිංහල බෞද්ධ විරෝධී පිළේ අපිට තියෙන දුක අපිට තියෙන දුක මේ වික්‍රම බාහුල බිටෝල වගේ දේශපාලනිකව සමාජීය වශයෙන් පිරිහිච්ච ගණ්ඩායම් එක්ක දෙයියනේ මේ යුඑන් ටීක විනාශ කරන්න ඉඩ දෙන්න එපා ඒ නිසා මේක විපක්ෂයක් අපට අවශ්‍යයි, බරපතල විපක්ෂයක් අවශ්‍යයි.